ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධම්ම විපදනම මුල් කරගත්ත භාවනා අවසකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාගේ දැනගැනීම පිණිස අපි කාලසටහන මතක් කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන්නේ දර්ශන ආරම්භයේදීම පමණ අරයන් කීකට එහෙම නැත්නම් වාඩි වෙලා කරන භාවනාවේ සාමූහික භාවනාවකට ඊට පස්සේ අපි ඒ ආසනයේ මේ ඉඳගෙන ධර්ම දේශනාවට ගවන් දීමකින් උදේවරුේ සතිವಾರය සමාප්ත කරනවා. එතකොට අටමාර නවමාර දල වශයෙන් ගත්තොත් පරියන්කයක් නවමාර 10මාර ගක්රන්දා 45 විතර වෙනවා අපි ධර්ම දේශනාවට කාලය ගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක 15ක වගේ කාලයක් අපට ලැබෙනවා උදේවරුවට ඒ ධර්ම දේශනාව සම්බන්ධව කාලි ප්‍රශ්න හෝ වහා සුද්ධ මේ සුද්ධ පවිත්‍ර කරගත යුතු කාරණා සම්බන්ධයෙන් ඊට පස්සේ 12 වෙනකන් 12 මාර වෙනකන් දිවා විහරණය දිවා දවල් දානීය සඳහා වේලාව ගන්නවා ඒ අතර වාරයේදී දීපින්වතුන් සඳහා සුළු දේවිවිකයක් සහ සක්මන් භාවනාවට කල් ලැබී කල් ලැබෙනවා ඊට පස්සේ අපි 12 මාරට මෙතන නැවත ආසන ගන්නවා 12මාර ඉඳලා එකමාර දක්වා ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට සම්බන්ධ වෙනවා. ඒකට එකමාරට මේ වැඩපිළිවෙල නිමාව සටහන් මේ තමයි දල කාලසටහන. ඉතින් අපි වැඩසටහන පටන් ගන්න ඉස්සර වෙලා සංකදාන පුරුම සීල දෙනවා ආජීවට්ටමක සීලේ සමාදන් වීම ගරු කරමු ආජීවට්ටමක සීලේ සමාදන් වීමට කැමැති සීලව පිළිගන්න නමස්කාරය කියමු සාදු සාදු සාදු සාදු සාදු හොඳයි අපි දවස රත් වෙන්නේ ඉස්සෙල්ලා මේ පැය පරියන්කයක් සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකනදී අපි හැමදාම වගේ සභාවෙන් දැනගන්න කැමති ප්‍රශ්නයක් තමයි අද මේ සභාවේ මේ අවස්ථාවේ අලුතින්ම මේ වගේ භාවනා වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන මූලික උපදෙස් බලාපොරොත්තු වෙන කී දෙනෙක් ඉන්නවද කියලා අත උසලා සංඥා කරන්නයි කියලා මම ඉල්ලන්නේ. ලයි අපේ හැමදාම වගේ ප්‍රතිශතයක් අලුතෙන් පැමිණිච්චා ඉන්නවා. ඒ සඳහා අපි සම්ප්‍රදාය වශයෙන් ප්‍රාණිකුලව කරන්නේ එයාට භාවනා මෙහෙවීමක් කරන විනාඩි 10ක 15ක පමණ ඒක බොහෝ විට මේ වගේ ඉඳගෙන කරන පරියන්ක භාවනාවට සීමා වෙච්ච මෙහෙවීම. ඉතින් අපි පැරණි භාවනා පුරුදු අයට කියනවා මේ මෙහෙවීම කාලය මතක් කර ගැනීමක් සඳහා පාවිච්චි කරන්නයි කියලා. නව කියන්න අපි දැනුම ලබා ගැනීම සඳහා ලබා ගැනීම සඳහා අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා ඔක්කොමලා මේ මෙහෙවීමේ මාරි සිළුම දෙනා පරයන්ක භාවනාක පැයක භාවන පරයන්ක භාවනාට යොමුනවා කියන අදහසෙන් සිළුම දෙනා හොඳට පැයක් පමණ සූසී වාඩි වෙලා ඉන්න පුළුවන්. සමබර වාඩිලා ඉන්න පුළුවන් ඉරියව්වකට සකය සකස් කරගන්නයි කියලා මම ඉල්ලා හිටියා. කිරීම සඳහා අපි කියන්නේ හරි පරිදි ගහනවා කියලා. ඒ නිසා තමයි ලැබිලා තියෙන ආසනය ලැබිලා තියෙන ඊට ප්‍රතිදමේ පුලුවන්තරම් වාඩි වෙන්න ගන්දාල අදාහක් වශයෙන් පෙන්නනවා නම් අපි මේ සර්වචනාංශගේ පිළිරුවක් ඉස්සරහින් තියාගෙන ඉන්නවා. ඒ පිළිරුව අපිට පෙන්නලා දෙනවා සර්වචනාංශේ උදට සමාධි සුඛයෙන් විවේක වෙන වෙලාවට ඉඳ ඇතයි කියන හිතන ඉරියව්වක් මේක ලෝකෙ වගේ පිළිගත් ස්වરૂපයක් අපි ඒක ආදර්ශයට තියාගන්නවා නමුත් ඒක ඒ ආකාරයෙන්ම කරන්න බෑ කියලා කනගාටුවට කාරණාවක් කරගන්න එපා මේක ආදර්ශයක් පමණයි ඉතින් සමහරු ආසන ගන්නවා සමහරු ඒ සඳහා විවිධ කොට පාවිච්චි කරනවා කොයි දේ කොයි ආකාරයකට පාවිච්චි කරත් මේ ඉඳගෙන ඉන්න ඉරියව සුවයලවන එකක් පාඩපත් කරගන්නවා ඒ සඳහා දෙවැන්නේගේ උපදේශ අවශ්‍ය නැහැ. තමන්ට තමන්ගේ කය යාලු කරගන්න එකයි තියෙන්නේ. කයේ දැනුම කයේ අනුග්‍රහය ලබා ගැනීමයි තියෙන්නේ. ඒ නිසා හොඳට පట్టල වාඩි වෙන්න නැත්නම් වාඩි වෙලා හොඳට පట్టල වෙන්න කොහොමද පట్టල වෙන්නේ? තමන්ගේ වම් පැත්ත දකුණු පැත්ත දෙක සමබර කරගන්න. විසමබර භාවයක් තිබුණොත් අපිට දුක වේලාවකදී කයි වේදනා හටගන්න නිසා එවැනි දේශයක් ගැන දෙයක් ගැන අපේක්ෂාවක් නැතිවීම අදහසෙන් හොඳට සමබර වාඩි වෙලා ඇස් දෙක දෙල්ල පිටපස්සේ මාස් පිටු අත් දෙපා සියල්ලම බොහොම ලීච්ඡ ස්වරූපෙන් දක්වන්න ගන්න. ඒකෙන් වෙලා අපේ භාවනා ප්‍රවිෂ්ටි කියලා කියන්නේ මෙන්න මේ ලීච්ඡ භාවයට මේ සමබර භාවයට මේ සහැල්ලු භාවයට හිත යොදවන ඒ නිසා අපි එහෙම හිත යොදනකොට වැටෙනවා නම් කාය සමබර නෑ. මාස් පිටු දඬු වෙලා, දැඩි වෙලා තියෙනවායි කියලා. ඒ දැඩි වෙච්ච, දඬු වෙච්ච මාස් පිටු සහල්ලු කිරීමේ වැඩ පිළිවෙලට කියන්නේ මෛත්‍රී කියලා. මිත්‍ර භාවයේ මෙලෙක් භාවයේ කියලා. ඒක අපි ඉස්ලාම කරන්නේ තමන්ගේ කයත් එක්ක යාළු වෙන එකයි, මිත්‍ර වෙන එකයි, මෙලෙක් වෙන එකයි, දීච්ඡ ස්වරූපෙන් තියෙන එකයි සියලුවල ඒකම බුද්ධ විදිය. ඒකම සමාදන් වෙනවා. ඒකටම අනුග්‍රහ කරනවා. ඉතින් එතකොට හිතට නැවත gedere ඉන්න අවස්ථාව වැඩි. ආනේ විදියට ගේ ඇතුලේ සුන්දර වෙන විදියට, සුවේල වෙන විදියට ආරාධනා පූර්වක බවක් ඇති කර දීම තමයි මේ අපි භාවනා ආරම්භයේදී කරන්නේ මේ සඳහා විනාඩි 10ක් නැත්නම් 5ක් උනත් කාලයක් ගත කරාට ඒ ගැන නාස්තියක් හිතන්න එපා මුල් විනාඩි ස්වල්පේම හොඳට මේ හරි පරි ගැනීම කර කර කෙරෙන්න කෙරෙන්න විස්්‍රාම වෙන කෙරෙන්න කෙරෙන්න හිත උදේකලා වෙන කෙරෙන්න කෙරෙන්න හිත විවේක වෙන පිටිච්ච ගතියකටපත් වෙන ගතිය එක දවසින් එක උපදේශ මාලාවකින් නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි නැවත නැවත උපදේශ අසමින් නැවත නැවත කිරීමෙන් පුරුදු කරන වැඩ පිළිවෙලක ආරම්භයයි මේ තියෙන්නේ. අපි මේ විදිහට බලමු. චක්‍ර කීපයක් කිසිවක් නොකර හිත මේ ශරීර කූඩුව ඇතුලේ කුරුල්ලෙක් කැදල්ට ගියා වගේ නිසිසේ ඍෂිසේ සුවසේ ගත කරනවා කියලා බලන්න. වාක්‍ය අවසාන මේ බලන්න කියන වචනේ පාවිච්චි කරාට අපි ඇත්ත එක අරගෙන බැලීමක් නෙවෙයි මෙතන කරන්නේ ඇත්ත එක වහලා මනසින් නැත්නම් මනසින් බලන ඇත්තට ශාන්ත සමබර විවේක විශ්‍රාම ගතියක් තියෙනවා නැත්නම් ඒක උපයාස අපේ අදීලා ඇතුලේ මේ කියන වාතාවරණය මේ තියෙන අත්දැකීම මේ තියෙන අත් විඳීම දෝතිම බාර අරගෙන ඒකට විවෘත වීමයි ඒකට සාදර වීමයි අපි භාවනාව කියන අදහස් කරන්නේ. ඒකට ඕනනම් සතිමත් වීම කියලා කියන්න පුළුවන්. ඒ නිසා යම් චිත්තක්ෂණයක අපි සතිමත් නම් සති මාත්‍රාව කියලා හඳුන්වන්නේ ඒ ගත කරන චිත්තක්ෂණයේ සියදිසියක් හිත සැහැල්ලු වෙලා විස්්‍රාම වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණයට අවදි වීම. මේ අවදි භාවය සාක්ෂාත් කරගන්නයි අපි මේ ඉබේ ස්වභාවයෙන් පවත් ගන්න පුළුවන් අනායාසයෙන් පවත් ගන්න පුළුවන් ඉරියව්වක් කරන්නේ. ඒකටයි අපි සිල් සමාදන් වෙන්නේ. ඒකටයි අපි දවස වෙන් කරලා තියෙන්නේ. අන්නේ විදිහට ආලෝක කරගෙන වර්තමානයේ ඉඳ ගැනීම ලොකුම ලොකු භාරදුර කර්තව්‍යයක් වශයෙන් කලකලා එතෙන්ට හිත අරගෙන උත්සාහ කරන බලන්න ඒක 100 100ක්ම අත්විඳින්න අතීතෙන් අනාගතෙන් කෙලසෙන්නේ නැතුව. ඒක තැන්ගොන තැන් ගැන කරන කල්පනාවෙන් කෙලසෙන්නේ නැතුව. තමන්ගෙන් පිට අනික් අය පිළිබඳව තියෙන විවිධ මතමතාන්තර වලින් කෙලසෙන්නේ නැතුව මේ චිත්තක්ෂණය ක්ෂණ සම්පත්තිය මම දැන් මෙතන කියන தත්වයෙන් ආඩ්‍ය කර ගන්න පුළුවන් නම් සමුර්ධ කර ගන්න පුළුවන් නම් විවේක කර ගන්න පුළුවන් නම් ඒක ලොකු ආධ්‍යාත්මික ළඟාවීමක් ආගමනුකූල ළඟාවීමක් ඒකට අපි පුළුවන් තරම් අනුග්‍රහ කරන්න කරන ගමන් ඒ අත්දැකීම පුළුවන් තරම් ආසන්න උත්සන්න කර ගන්න බලන්න එම ආසන්න උච්චන්න වශයෙන් නොතිබුණොත් වෙන්නේ අතීත අනාගත හිතිවිලි වලින් වෙනත් තැන් ගැන තියෙන හිතිවිලි වලින් වෙනත් පුද්ගලයන් පිළිබඳ තියෙන හිතිවිලි වලින් මේ චිත්තක්ෂණේ දූෂිත වෙනවා. එලෙසෙන්න පුළුවන්. ඒකට ඉක්මනට කරගන්නත් එපා. හැකි හැම වෙලාවකම නැවත නැවතත් මේ වර්තමාන චිත්තක්ෂණයට ගැනීමයි අපි කරන්නේ. කරන මේකේ ඇතුලේ වෙන වැඩ වර්තමාන සිදුවෙන වැඩ අෂ්පනාකට සිදුවෙන වැඩ බැලුවොත් අපි දෙන්නෙක්ගේ සමාන නැහැ. විසමත් නැහැ. අසමානකමකුත් නැහැ, සමානකමකුත් නැහැ. නමුත් මේ සමාන ස්වභාවව මනින්න බැරි අපි කිසිම කෙනෙකුට මේ අත්දැකීම නිර්වචනය කරන්න බෑ. පසෙස්නා ගන්න බෑ. හැම කෙනෙකුටම 100 100ක් ඒ අත්දැකීම අත්විඳින්න පුළුවන්. අන්නේ අත්විඳිනකොට ඒක ඇතුලේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ඇතුලේ මේ મંદિરය ඇතුලේ විවිධ කාමර ගබඩා ගොඩාක් තියෙනවා. අන්නේ එකෙන් තියෙන බොහෝ දෙනෙකුට හම්බ වෙන්නේ ඉඳ තියෙන ඇතුලේ තියෙන ලකුණක් තමයි මම දැන් මේ මෙතන කියන චිත්තක්ෂණය ඇතුලේ තියෙන ලකුණක් තමයි මේ පණ වැඩ පිළිවෙල සඳහා ඉබේ සිද්ධ වෙන හුස්ම. ඒකවත් හොයා විදින්න එපා නැතුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඉත තැම්පත් වෙනකොට තැම්පත් වෙනකොට Tamanට අනායාසයෙන් සිදුවෙන මේ හුස්ම පොද මේ ආශාස් ප්‍රසවාස කරල වැටෙනවනම් ඒක ඉතින් වර්තමාන මොහොතේ පිළිතිය බවට හොඳම සලකුණක්. ඒ නිමිත්තක්. උදාහරණයක්. ඒ නිසා මම දැන් මෙතන කියන චිත්තක්ෂණින කෙනාට ආනාපාන වැටෙනවනම් අපි ඒක පෙරමග ලකුණක් විදිහට බාර ගන්නවා. අරගෙන ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ අත නෑර ඇසුර පැවැත්වීම ආනාපාන සතිය කියලා වුණා කියන්න පුළුවන්. තවත් සමහරෙකුට මේ ශරීරය තුළම ක්‍රියාත්මක වෙන උදරේ පිම්බීම හැකිලිම නැත්නම් වෙන විවිධාකාර කම්පන චංචල වේග සහල්ු ගතිය මෙලෙක් ගති নানা ආකාර ගති පහළ වෙන්න පුළුවන් ඒකෙන් වඩාත්ම ප්‍රකට නිතර අත්දකින්න පුළුවන් දෙයක් තමයි ඕන නිමිත්තක් කරගන්න පුළුවන් අරමුණක් කරගන්න පුළුවන් ඉතින් ඒක ඉස්සරහින් කියාගෙන හැකියාම වෙලාවෙදීම ඒ මත හිත ඒ මතට හිත එළඹ සිටීම අවදි වීම අවදි කරලීමට ගන්න ප්‍රයත්නයට අපිට කියන්න පුළුවන් සතිය පිහිටුවීම කියලා අභ්‍යංග භාවනාව කියනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉස්සරහට තියෙන කාලය තුල ඒ මේ හිත පිට පැන්න අම්මා කෙනෙක් තමයි උරතල් දරුවා. තොටිල්ලෙන් පිටට පණීටි ඥායක ඥාත කරනවා තොටිල්ල කියනවා වගේ තරහ ගන්න නැතුව අර පිට උරුතුලේ දරුවා වගේ සලකලා එයා පිට පයින් ගියාගේ උරතලේ නමුත් ඥාත ඥාතත් තොටිල්ල ඇතුලේ තියෙනවා වගේ ශපේල වෙන විදිහට තොටිල්ල හදලා තියෙනවා වගේ වර්තමාන මොහොතේ තැම්පත් කරන්න නැත්නම් ආනාපානෙ තැම්පත් කරන්න ඒක තැම්පත් කරමින් යන වාරයේදී මේක ශබ්ද නිවේදනා මේ හිතවිලි සමහර විටක තරහා දනවන සුළු නුරුස්නා දනවන සුළු වෙන්නේ ඉඳී තියෙනවා නමුත් අපි ඉුවට තරහ වුණා කියලා වඩු වෙන්නේ නැහනේ ඒක අපරාධේ දේ පිච්චෙනක විතරයි වෙන්නේ ඒ නිසා ඒව ගියාට පස්සේ නැවතත් අලුත් එකක් ඇති කරන නවකෙක් වාගේ ආධිකම්මිකෙක් වාගේ නැවතත් එක මම දැන් මෙතන කියන තැන දැන් ආනාපානී පැවැත්වීම තමයි අපි මේ පැය තුළ කරන්න බලාපොරොත්තු වෙන මේ ඉතාම කිටි හඳුන්වා දීමක් පරියන්ක භාවනාවකට ඉතින් මේ තොරතුරු ටික සපයා දීමේ මගේ උපදේශ අන්තිමේදී සමාප්ත කරන මම නිහඬ වෙනවා අපි මෙතෙන් පටන් මේ පටන් ගන්න තැන ඉඳලා පැයක කාලයක් ගත වෙනකන් අධ්‍යයන භාවනාක සමෝග භාවනාවක් ගත කරනවා සියලු දිනාටම සාර්ථක කාලයක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමග මම නිමනවා පිරුවන් සරණයි සාදු සාදු සාදු